අපේ එහෙමනම් බුද්ධික මහත්මයා ඉස්සරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්න කිහිපයක් තියෙනවා මේ අර අපේ අසන්නියක් ඔබ වහන්සේගෙත් අවසරය ඇතුව ඉල්ල ප්‍රශ්න කිහිපයක් තියෙනවා ඒ ටිකත් අහන්නද විදර්ශනාව සම්බන්ධයෙන් පළවෙනි එක තමයි විදර්ශනා කරනවා කියලා කියන්නේ මොකක්ද විදර්ශනා කරනවා කියලා අපිට කරන්න තියෙන්නේ මේ නාම රූප ධර්මයන්ගේ යථාර්ථය දකින්නට වෑයම් කරනවා. ඒතර යථාර්ථය දැකීම සඳහා බුදුදහමේ අපට පෙන්වලා තියෙන මූලික સિદ્ધාන්ත ටිකක් තියෙනවා. එතකොට දැන් යථාර්ථය දකින්න කියලා අපට ඕන ඕන විදිහට ඒ දිහා බලලා හරියන්නේ නැහැ. ඒ නිසා තමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ අර પરම්පරාවෙන් ආවයි කියලා, පොතේ තිබ්බයි කියලා, ගුරුවරයා කිව්වා කියලා මෙහෙම අර කාලාම සූත්‍රයේ කරුණු 10ක් දක්වන්නේ. එතකොට ඒ ඒවා නෙමෙයි යථාර්ථය දැකීමේ සාධක වෙන්නේ. යථාර්ථය දකින්නට අපි මේ මූලික સિદ્ધාන්ත තුලින් ලෝකේ දිහා බලන්නේ. එතකොට මූලික સિદ્ધාන්ත හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සමස්ත විශ්වයම ක්‍රියාත්මක වෙන්නේ හේතුඵල කියන මූල ධර්මයේ මත. එතකොට අන්න ඒ මූල ධර්මයේ තුලින් දේවල් දිහා විමස විමසා බලන්නට උත්සාහ කරන්න. ඒක තමයි ඔය සූවිසි ප ဋ ාණේ හැටියට බොහොම විස්තරව දක්වලා තියෙන්නේ. ඊළඟට මේවා ඒකක හැටියට පෙනුනට මෙතන ඒකක නෙමෙයි මෙතන තියෙන කුඩා කුඩා ශක්ති සමූහයක්. දැන් බටහිර ලෝකේ ඒක භෞතික විද්‍යාවෙන් පරමාණු උපපරමාණුක ආදි වශයෙන් බෙදාගෙන යන්න වගේ මෙතන බුදුහාමුදුරුවෝ බෙදලා පෙන්නනවා නාම රූප ඊළඟට පංචස්කන්ධ ආයතන ධාතු ඊළඟට පරමාර්ථ ධර්ම වශයෙන් 82 දැන් එතකොට මෙන්න මේ ප්‍රභේදයන් පිළිබඳව අවධානය යොමු කරමින් ඒ විදිහට බෙද බෙදා බලන්නට උත්සාහ කරන්න. එතකොට ඒ එක් ධර්මතාවයක්. එතකොට ඒකට ඒ තමයි පරමාර්ථ ධර්ම වශයෙන් බෙදා බැලීම. ඊළඟට හේතුඵල ධර්ම වශයෙන් සම්බන්ධතා දැකීම. ඊට පස්සේ අනන්‍ය ලක්ෂණ සහ ත්‍රිලක්ෂණ අනන්‍ය ලක්ෂණ කියලා කියන්නේ මේ නාම රූප ධර්ම වල එක් එක් ඒවට ආවේනික ගති ලක්ෂණ හඳුනගන්න. ඊළඟට ත්‍රිලක්ෂණය අනිත්‍ය බව දුක් බව අනාත්ම බව. ඊළඟට චතුරාර්ය සත්‍ය. ඒතර විදර්ශනා කරනවා කියලා කියන්නේ පරමාර්ථ වශයෙන් බෙදා බලනයි පරමාර්ථ වශයෙන් බෙදා බලන තැනට තමයි අර අනන්‍ය ලක්ෂණ එකතු වෙන්නේ. පරමාර්ථ වශයෙන් බෙදා ගන්න අපට පුළුවන් වෙන්නේ අනන්‍ය ලක්ෂණ මතයි. එතකොට ඒකේ ලක්ෂණ ගොඩක් එහෙම නැත්නම් ධර්ම ගොඩක් එකතු වෙලා තියෙනවා නම් එතන අනන්‍යතාවයක් නැහැ. දැන් ඒ නිසා රේරුකාණේ මහානායක හඳුරු පැහැදිලි කරනවා දැන් මේසයක් හැටියට තියෙන එක කකුල් ටික ගලවලා, පට්ටම ගලවලා, ලෑලි ටික ගලවලා මෙටියක් බැන්දහම මේසෙ නැති වෙනවා. මේ මේසෙ නැති වෙන්නේ මොකද? මේසය කියන එකට අනන්‍යතාවයක් නැහැ. අනන්‍යතාවයක් නැත්තේ ඇයි? ඒක එක් ධර්මයක් නොවන නිසා. ඊට පස්සේ ඒක ඒ ලිමිටිය ගත්තාම ඒකත් අනන්‍යතාවයක් ඇති ධර්මයක් නෙවෙයි. මොකද ඒ ටික කෑලි කෑලි වලට කපුවම ලී කෑලි ටිකක් තියෙයි. එහෙනම් ලිමිටිය කියන එකත් අනන්‍යතාවයක් ඇති ධර්මයක් නෙමෙයි. ඊට පස්සේ අර ලී කෑලි ටිකත් අනන්‍යතාවයක් ඇති ධර්මයක් නෙමෙයි. ඊට පස්සේ ඒවත් ලී කුඩු කරන්න ඕන. ඒවත් දුහුවිලි කරන්න. මෙහෙම මෙහෙම බෙදාගෙන බෙදාගෙන කියලා බෙදන්න බැරි යම් අනන්‍යතාවයක් ඇති වෙන අවස්ථාවක් තියෙනවා. ඒවා තමයි පරමාර්ථ ධර්ම කියලා. ඒක අපි දැන් මේ අභිධර්මයේ මූලික කරුණු කියලා අපි මේ ඉගෙන ගන්නෙ අන්නේ බෙදලා බෙදලා බෙදලා බෙදන්න බැරි තැනට ගියාට පස්සේ අවසානයේට ඉතුරු වෙන ධර්මවල අනන්‍ය ලක්ෂණ. ඒ නිසා මේ පරමාර්ථ වශයෙන් බෙදීම තුළ තමයි අනන්‍ය ලක්ෂණ අපි નિවරදිව මතු කරගන්නේ. එතකොට හේතුඵල වශයෙන් තමයි අපි මේවා ආයෙ එකතු කර කර එකතු කර කර කොහොමද ප්‍රත්‍ය වෙන්නේ කොහොමද ගොනු වෙන්නේ එහෙම ප්‍රත්‍ය වුණාම ගොනු වුණාම මේවා තුළ ගොඩනැගෙන සංයෝගයන් මොනවද? විසංයෝගයන් මොනවද? ප්‍රතික්‍රියාවන් මොනවද කියලා අපි හඳුනගන්න. ඊට පස්සේ ත්‍රිලක්ෂණ ත්‍රිලක්ෂණ කියලා කියන්නේ අර පරමාර්ථ ධර්මවලත් අර සාමූහික ධර්මවල සියල්ලෙහිම ප්‍රකට වෙන අනිවාර්ය ලක්ෂණ. ඒ කියන්නේ පරමාර්ථ ධර්මවල යම් ලක්ෂණයක් ප්‍රකට වෙනවා නම් අර සාමූහික ධර්මවලත් ඊට සාපේක්ෂ වූ ගති ලක්ෂණ ප්‍රකට වෙනවා. එතකොට ඒ ප්‍රකට වෙන ලක්ෂණ ටික තමයි ත්‍රිලක්ෂණ කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ මේ සමස්තය පිළිබඳව නිවැරදිව අවබෝධ කරගෙන මෙතනින් මිදෙන්නට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග. එතකොට ඔන්න ඔය ටික තමයි විදර්ශනා කරනවා කියලා පරමාර්ථ වශයෙන් විමස විමසා බෙද බෙදා අනන්‍ය ලක්ෂණ හඳුනා ගැනීම ඊළඟට හේතුඵල වශයෙන් ගොනු කර කර අන්‍යෝන්‍ය සම්බන්ධතා හඳුනා ගැනීම ඊළඟට ආවේනික ගති ලක්ෂණ පොදු ලක්ෂණ උත් ලක්ෂණය හඳුනා ගැනීම ඊළඟට චතුරාර්ය සත්‍ය වශයෙන් මේ ධර්ම සමූහය පිළිබඳව නිර්වාණ ගාමිනී මාර්ගයේ හැටියට විමසා බැලීම. ඔය ක්‍රම හතරට නාම රූප ධර්ම පිළිබඳව විමස විමසා බලන ක්‍රමය තමයි විදර්ශනා කියලා කියන්නේ. ඊළඟට ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ දැන් අපි උදාහරණයක් ගත්තොත් අපිට පේන හෝ අපේ ශරීරය හෝ එහෙම නැත්නම් අර අපිට සතර සතිපට්ඨානයක් තියෙනවනේ. අපිට දැනෙන දැනීමක් හෝ ඒ වගේ දෙයක් ගැනද අපි බලන්න ඕනේ එහෙම නැත්නම් පරිසරයේ තියෙන යම් දේවල් ගැනද ඒ බැලිය යුත්තේ අසවල් කාරණයයි කියලා නියමයක් නැහැ සියල්ල පිළිබඳව. ඒ සියල්ල කොටස් හතරකට බෙදලා තියෙනවා කාය, වේදනා, චිත්ත, ධම්ම. එතකොට කාය කායાનුපසන, වේදනානුපසන, චිත්තානුපසන, ධම්මානුපසන කියලා කොටස් හතරකට බෙදලා අජ්ජත්තං වා බහිද්ධාවා. එතකොට උතන්ට සියල්ලම ඇතුළත්. තමන්ගේ කය දිහා බලන්න ඕන කය කය කියලා ගත්තන් පස්සේ රූප කොටාස ටික ඊට පස්සේ වේදනා ඊට පස්සේ චිත්ත ඊට පස්සේ චෛතසික සහ සමස්ත රූප සියුම් විදිහට. එතකොට ওই ටික බැලුවෙන් පස්සේ තමනුත් ওই විදිහට විමස විමස බලන්න ඕන බාහිර ලෝකයක් එහෙම බලන්න ඕන. එතකොට අසවල් කාරණේ කියලා නියමයක් නැහැ. තමන්ට බලන්න පුළුවන් තමන්ට අවස්ථාව තියෙන තමන්ට එළඹෙන ඕනෑම දෙයක් සම්බන්ධව විමසන්නට ඕන ওই විදිහට. නමයි ස්වාමීන් වහන්සේ. ඔය ඔය ක්‍රමයටම විමසලා බලන්න අපට එකවර බැරි වෙන්න පුළුවන්. හැබැයි ඔයින් එක ක්‍රමයකට දෙකකට හරි විමසලා බැලුවොත් තමයි යම් ප්‍රඥාවක් අවදි වෙන්නේ. ඉතින් අර ඒ හැම ක්‍රමයකටම විමසලා බලන්න පුළුවන් නම් තමයි ඒ ප්‍රඥා පරිපූර්ණ වෙන්නේ.